අවසරයි බින්න ස්වාමීන් වහන්ස ප්‍රශ්නයක් අහන්න තරම් කාලයක් අපිට උදා වෙලා නැති නිසා තාම කෙටියෙන් යමක් කියන්න කැමතියි ස්වාමීන් වහන්ස මේක මෙහෙම හරියද කියලා දැන් මේක අපි කතා කරන්නේ දැන් සීලය සම්බන්ධ කොටසක් පාරමිතා සම්බන්ධ කොටසක් නේ එතකොට මේ සියල්ල තුලම අපිට සීලය පිරෙනවාද පාරමිතාවක පිරීමක් තියෙන්නේ එතකොට ඒ කොටස අපිට සම්පූර්ණ වෙන විදිහට අපේ ස්වාමීන් වහන්සේ මේ මේ විවරණයට ප්‍රවේශ වීමම මම බොහොම කෞරවයෙන් සිහිපත් කරනවා. මොකද දැන් මේ වෙලාවේ මිනිස්සු ඇවිස්සි ඇවිස්සි ඇවිස්සි ඇවිස්සි ඔය තර්ක මතවාද එක එක කතන්දර කොච්චර කීවත් එතකොට ප්‍රශ්න විසඳන්න හැදුවත් ඒ හැම දෙයක් තුළම අපිට තියෙන්නේ මොකද්ද මේ පාරමිතා පිරෙන ස්වභාවයට වඩා ඇත්තටම නිවන පැත්තට පාරක් හැදෙන්නේ නැතුව ප්‍රශ්නක ගොඩනගාගෙන ගොඩනගාගෙන මිනිස්සු කලාගෙන යන්නේ වෙන පහකට පැත්තකට. ඉතින් ඒක නිසා මට හිතුණා අපේ ස්වාමීන් වහන්සේ මේ සියල්ලම දැන් රේණුකාණේ චන්දිමල මහානායක ස්වාමීන් වහන්සේ ඇසුරු කරගෙන ලංකාවක් නිවැරදි වෙමින් යනවා. ඒක මේ ස්වාමීන් වහන්සේට ඒ ගෞරවය නොදක්වා බෑ. ඒ වගේම පුළුවන් තරම් ඒ ඒ යුගයේ හිටපු ගාක් යතිවර භික්ෂූන් වහන්සේලා උන්වහන්සේලා හරි සමගි සම්පන්නව මේ කටයුතු කරා. ඒක මේ එක්කෙනෙක් මේ ලැබුණ ලංකානන්ද ස්වාමීන් මේ කට්ටියම එකතු වෙලා පුදුමාකාර මේ සමගි සම්පන්න භාවයක් මට පේනවා. එතකොට ජනප්‍රිය වෙන්න දඟලුව කවුරුවත් නැහැ. ඒ වගේම මේ මම තමයි කෙරුමක් කියන්න කවුරුවත් හිටියේ නැහැ. හැම කෙනාම ගුණයට ගුණේ තියාගෙන ගරු කරගෙන අන්‍යෝන්‍ය ගෞරවයෙන් ධර්මයේ වෙනුවෙන් කළ යුතු තැනේදී බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනවලදී මේවට එකතු වෙලා හොඳ ලස්සනට ඒ සුන්දර වැඩ ටික කරගෙන ඒ වගේම ගිහි පිරිසත් ස්වාමීනි මම දකින්නේ ගිහි පිරිසත් අපි දැක්කේ ඒ කාලේ දැන් අපි අපි නැහැ තමාරලාට ඒ කාලේ ලස්සනට වැඩ කරලා තිබුණ නැත්නම් මේ විදිහේ ත්‍රිපිටක පරිවර්තනයන් සිද්ධ වෙලා තියෙන්න විදිහක් නැහැ. එතකොට මේ අපේ නායක හමුදුරුවෝ මේ විදිහට පරිවර්තන පොත්පත් ලියලා තියෙන්න විදිහක් නැහැ. ඒ ගිහි අයගේත් අනුග්‍රහය මේවට ලැබිලා තියෙනවා. එතකොට මිනිස්සු ඒවා ඉගෙන ගන්නත් පෙළඹිලා තියෙනවා. ඒවා පරිශීලනය කරන්න, බුද්ධිමත්ව ඥානාන්විතව කටයුතු කරන්න පෙළඹිලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ පාරමී ධර්ම පිරීම සම්බන්ධයෙන් අපේ ස්වාමීන් නිතර නිතර මතක් කරන කරුණ මට වැදගත් සිහිපත් කරන්න ඕන. ඒ තමයි මේක මේ අපි කරන තරමටම මම මෙහෙම කෙරුවා මම මෙහෙම කෙරුවා කියන තරමටම මේවා පාරමිතා බවට පත් වෙන්නේ නැහැ. හේතුව මේවා ප්‍රඥාව කොච්චර දුරට මේකත් එක්ක එකතු වෙනවද කියන කාරණාව නිතර සිහිපත් කරනවා. ඒ වගේම මේවා ඥාන සම්ප්‍රයුක්ත වෙන්න ඕනේ. එතකොට දැන් අපේ සවනස් කිව්ව අන්තිමට අපි ප්‍රඥාව දන්නේ නැතුව අනුන්ගේ ප්‍රඥාව මනින්න යනවා කියනකොට එතකොට මිනුම් දණ්ඩක් එතන එනවා. ඒ මිනුම් දණ්ඩ තුලම අපි මේ වැඩේ කරන්නේ නැහැ. හේතුව මනින මිනුම් කතාවලදී අර මාන සම්බන්ධ වහන්සේ පැහැදිලි කරා සෙය්‍යමාන සදිසමාන මේ විදිහට මේ තියෙන කාකාරය ඒවට තමයි කොහෙන් හරි පැටලලා යන්නේ අපි. ඉතින් මේ සේරම මේ සියල්ලම කරන්න ඕන. හැබැයි මෙන්න මේ කතාව හිතේ තියාගන්න. ඒ තමයි මේ මගේ ආශාවන් හැම දෙයක්ම හැම ආශාවක්ම මේ නිවනේදී අත්හරින්න වෙනවා. හැම ආසාවක් මත අරින්න වෙනවා. ස්වාමීන් වහන්සේ මට දැනෙන්නේ මම මේ බණ කියන යම් දෙයකට උනන්දුවක් ආසාවක් තියාගන්නවා කියන්නේ මට මේකත් අතහැරෙන්න වෙනවා. මේකත් අතාරින්න වෙනවා. ඔබ වහන්සේට මට මේ ධර්මයේ කියලා දෙන එකත් වෙන වෙන දවසක් එනවා. පොඩි දෙයක් සිහිපත් කළත් හොඳයි කියලා හිතුණා. දැන් ඇත්තටම ආසාවක් තියාගෙන හැඟීම් බරව අපි දේවල් කරන්න හැදීම ඒක විමුක්තියට උදව් වෙන්නේ ඒක ක්ලේශයක්. හැබැයි අවශ්‍යතාවය හඳුනාගෙන අපිට දේවල් කියන්නේ නැහැ කියන එක නෙමෙයි සවනංශ. මම බල කියන්නේ නැහැ කියන එක නෙමෙයි. බන කියන එක වැරදි කියලා නෙමෙයි මේ කියන්නේ. මම ආසාවට බන කියනවනේ. මම අනිත් අයට දැන් දැන් ඔය අපි අපි තවත් තවත් මුදල් හොයන්නෙත් නැහැ. මේ කිසිවක් එකතු කරන්නේ මේ මිනිස්සුන්ට ධර්මයේ කියලා දීලා මේ මිනිස්සු ධම අවබෝධ කර ගැනීමේදී අනේ සාදු සාදු කොච්චර හොඳද කියලා හිතෙන දෙයට මට ආසාවක් එනවා කියන්නේ. ඒ ආසාවත් මට අතාරින්න වෙනවා. හැබැයි බණන කියන එක නෙමෙයි මේ අතාරින්නේ. බණ අවශ්‍යතාවයේ මතුවෙන තැනට කෙනෙකුට පැහැදිලි කිරීම අවශ්‍ය වෙන තැනට අපි ඒක කරගන්න ඕනේ. ඒක සාකච්ඡා කරලා කල්යාණ මිත්‍රයෙක් වෙලා කල්යාණ ධර්මයක් මතු කරලා මිසක පුද්ගලයෙක් මතු වෙලා මේක කරන්න යන එකකින් තමයි අපි අයින් වෙන්නේ. එතකොට තමයි මාන්නකාරකම ඔළුවට වදින්නේ. ඒ නිසා අපේ ස්වාමීන් වහන්සේ මට හිතෙනවා මේ හැම කෙනාටම අපේ ස්වාමීන් වහන්සේ මේ කරන දෙයට මම මේ ඉල්ලීම කරන එක සාධාරණයි කියලා හිතනවා අපේ පින්වත් හැමදෙනාගෙම මේ තරම් ප්‍රඥා සම්ප්‍රයුක්තව මේ තරම් ඥාන සම්ප්‍රයුක්තව මේ විවරණයන් කරගන්න අපිට ලැබිච්ච අවස්ථාවෙන් අපි හැමෝම එකතු වෙලා ස්වාමීන් වහන්සේගේ උපරිම ඵල ප්‍රයෝජනය ගනිමු කියලා මම යෝජනා කරනවා. ඒ සඳහා අපේ මේ සාකච්ඡාවන් විධිමත් විදියට ක්‍රමවත් විදිහට හැමතැනම අපි කතා කරන්න යනකොට සමහරට අපිටද අර මිනුම් දඬු එනවා එනවා එහෙම නොවේ අපි හැමෝම වටිනාම කටයුත්තක් තියෙනවා මේ යුගයේ අපිට ඒ යුගය හදන්නත් ඉස්සරහා යුගයේ කොහොමටත් අපි දන්නවා මේ බුදුරජාණන් වහන්සේ ඉක්මනින් ඉක්මනින් මේ පරිණිර්වාණයට ලෑස්ති වෙන්න කියලා කියන්නේ මාර්ගඵල ධර්ම අවබෝධ කරගන්න කියන්නේ අප්‍රමාදය ගැන කතා කරලා තියෙන්නේ ප්‍රමාදයේ විනාශයට මුලක් වෙන නිසා. එහෙනම් මේ සමාජයේ පරිවර්තනය මෙහෙම සිද්ධ වෙන්න සිද්ධ වෙන්න අපිට අර කතා ධාරණයි කිව්වට මේ කතා ධාරණයි කිව්වට අපි නියම සාධාරණය කරගන්නවා නම් මේ මේ සියලු ආසාවන්ගෙන් හිත මිදෙන තැනට ගේන්න ඉක්මනින් ඉක්මනින් හැකි හැකි හැකි හැකි මට්ටමේ ආසාවන් ටික ඉක්මනින් අයින් කරගන්න. ඒක ඉක්මනින් කියන්නේ මේ හදිස් කලබලෙන් නෙවෙයි ක්‍රමානුකූලව. ඒ කියන්නේ ඒ ආසාවට කොච්චර කඩේ යනවද මම? මොනතරම් මම ඒකත් එක්ක දඟලනවද? ඒක කොච්චර කොච්චර දුකක් මට දෙනවද? මෙන්න මේ දර්ශනය පැත්තට බර වෙලා ඒක කරගන්න ඕනේ. නිකන් මම මම ආසාව මං ආස කරන්නේ මං ආස නැහැ මං කිසි දෙයකට ආස නැහැ හඳුන්නේ මට මේ මේ වැඩේ කරගන්න ඒ කිසි දෙයකට ආස නැත්නම් රහත් තණ්හක්කයෝ රාද නිබ්බාන එතකොට මේකේ පුද්ගල වශයෙන් අපිට තියෙන ජවනිකා ඔක්කොම අස්සේ තියෙන මේ ආසාව හිතෙන් අතහරිනකොට ගැඹුරු කොටසක් අපිට විවෘත වෙනවා ආර්ය සත්‍යයට යන්න. ඒකේ තියෙන්නේ මේ තණ්හාව උපදින තැන නෙවෙයි පවතින පවතින තවත් තණ්හාවක් තියෙනවා. uppajjamana uppajjati වගේම එත නිවිස්සමානා නිවිසති කියන තණ්හාවක් තියෙනවා. එතකොට අන්නේ තණ්හාව අපිට මතුවෙලා පේන්න පටන් ගන්නෙ මේ මතුවෙලා තියෙන තණ්හාවෙන් කොට්ටු වෙන්න දැල්ලාම ඔට්ටු වෙලුවම නෙවෙයි. මේක අතාරිනවා. මේක අතාරින්නේ මම පුද්ගලයෙක් හැටියට නෙවෙයි. ධර්මතාවයේම ධර්මතාවය මේක ඉස්මතු කරගන්නමින් කරන්න ඕනේ. අපි සවනස ඔබ වහන්සේත් එක්ක කතා කරලා සාකච්ඡා කරලා තේරුම් කරගන්න ඕනේ කොටස් දවසක් දෙකක් එකදි කියලා සාකච්ඡා කරලා විසඳ ගන්න තරම් ප්‍රශ්න මට කතා කළ යුතු සාකච්ඡා කළ යුතු කරුණු තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ඉතින් කාලේ දිගැසෙන නිසා ස්වාමීන් තෙරුවන් සරණයි වහන්සේට බොහොම පිං සිද්ධ වෙනවා තෙරුවන් සරණයි අපහරන්ට තියෙන දේවල් සටහන් කරගන්න අපි පුද්ගලිකව මුණ ගැහිච්ච අවස්ථාවක සාකච්ඡා කරමු හොඳයි මම ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න වටිනවා ස්වාමීන් වහන්සේ මතු කරපු කාරණා ටිකත් ඉතාමත්ම වටිනවා